භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දේවං බුද්ධං සරණ පානං ධම්මං සංඝං සෙවිස්සෝ භයං වාචම්මි තත්සං වාලෝ මහංසෝ නේස්සති තේ ප්‍රඥාවන්ත පිළිතුරු ලෝකාම්බ්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දජංග සූත්‍රයේ අවසාන ගාථා මේ කියවේ. එවං බුද්ධං සරන්තාන මෙසේ නවරහාදී බුදු ගුණ සීකරන්න උන්ට ධම්මං සංඝං ච භික්ඛවේ ධර්ම රත්නේ සංඝ රත්නයත් සීකරන්නා වූ භයං වා සම්විතස්සං වා භයක් හෝ සැක ගැනීමක් හෝ ලෝමහංසෝ නහෙසති හෝමෝද්ගමනයක් හෝ නොවන්නේය ගාථාවිතිතේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දජංග සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිසි මහා ගුණයයි මේ දේශනේ ප්‍රවැත්වීමට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ දේවාසුර සංග්‍රහණය දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භාද්‍ර කල්පය ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕපපාතකව උපන්නේ. ඉතින් ඒ කාලේ මිනිස්යන්ට පරමාස අවුරුදු අසංඛේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරයේ ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකයේ ශරීරාලෝකයේ මේ විදිහට කාලාන්තරයක් සිටින අරුත අසංකේගා කාලයාගේ ඇවෑමෙන් ඒ මිනිසයන්ගේ අර పూర్ව කුරුදු අනුව කෙලෙස් පහළ වීම නිසා පිටෙන් පිට ඒ සම්පත් පිළිවීම ආලෝකයේ අතුරු දාන වුණ ආසින් යාගත නැති වුණ ආහාර පාන වලට ආසාවල් නැති වුණ ඔයදී තනුපිළිවෙලින් පිළිහිගෙන ඇවිල්ලා සමහර කෙනෙක් ඒ ගැන නැවත සංවේගී වෙලා ධ්‍යාන වඩා බමුදේ. ඔය අතර සමහර පූර්ව වාසනා ඇති පුණ්‍යවන්තයෝ තම තමාගේ ඒ සසර පුරුද්දට අනුව සීලාදි ගුණ පුරන්න පුරුදු ඒ අතර තේක්ෂරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ දුප්පත් ගම්මානයක් ඒ ගම මේ මග මානවකතුමා ජීවත් වෙන ගම් බොහොම නිසරු ගම. බොහොම අසරණ ගම. ඒ ගමේ මිනිස්යන් ජීවත් වුනේ බත කර්මාන්තේ. බත පැලලි, බත පැදුරු, ඔය වගේ දේවල් බත පෙට්ටි, බත කුරුණි මේවා නිපදවමින් ඒවා විකුණලා තමයි බොහොම දුකසේ ජීවත්. එක්තරා දවසක් මේ මග මානවක ගියා මේ කර්මාන්ත කරනකන් බලන්න. ඒකට තරුණය. ඉතින් මේ කර්මාන්ත කරන්නේ ගහක් ශාලාවක් නෑ වැස්සත් තෙමෙනවා. ඒ ගහ තුන පිරිසුදු නෑ. බොහොම කලිකපල පිළිලා. කනකොළ නිදි කුඹ වැනි දේවල් හැදිලා. ඉතින් මිනිස්සුවා පාග පාගා තමයි මේ වැඩ කරන්නේ කිසිම ගාණක් නෑ. ඉතින් මගමානෝක කල්පනා කළා. ඉතින් සුද්ධ කරනවා නම් කොච්චර හොඳද? ඉදල්ලාක් ගෙනල්ලා මේ ගායට සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැඩි ගත්ත සමන්ද. තවත් කෙනෙක් කරේලා උරු තල්ලු කරලා සුද්ධ කර සඳන අයිති කරගත්තා. මග මහානක කිපෙන්නේ නැතුව තවත් තැනක් සුද්ධ කළා. ඒක සත්‍ය නිසා. තවත් තැනක් සුද්ධ කළා. මෙහෙම දාස පුරාම ගහවට සුද්ධ කරන්න ඕන අවශ්‍ය. ඒ Taman සුද්ධ කරන තැනට කෙනෙක් ආවා කියලා අමනාපුනේ නැහැ. මේ මග මහානකෙන් සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන තැන තාත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවා නේ කියලා. කොච්චර වටනවා දීර්ෂ්‍යා නැති කෙන. ඉතින් නගමාන ගුතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමති. හැබැයි පිරිසිදු ගන්න ගන්න ආකාරය නොදන්න තමයි කියන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕනේ කියලා ඉදල්ලක් කෝඩයක් මේක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේදී පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා. දැන් වැඩි පාර තිබුණ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ ඉන්නේ. මේ මඟමානෝක පාර සුද්ධ කරමින් දෙපැත්තේ පාන ගමමින් මැද සමතලා කරමින් අර පය හැප්පෙන්න තියෙන ගල් මුල් ආදීවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක සවස්නේ සවස්නේ. ඔව් මොකද සමුන්නාන්ත මේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මිනිස්සු යන්නේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වලවලු වැටෙනවා, මඩේ එරෙනවා. සමතලාව තියෙනවා නම් මේ පාර බොහොම පහසුයි මිනිස්සු අනවයනවනේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙව්ලොවට යනවා. මම මේ පාර කපන්නේ දෙව්ලොවට යන පාරක් ඇටියටයි. මම මේක පිරිසුදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එක්කාසු වුණා මොහොත. දැන් 33 දෙනයි පිරිස සමාගමක් වාගේ වුණා. මේ මඟමාන උතුමා හැම දිනාටම කරුණ වටහා දෙමින් මුළු පාරම සමතලා කරනවා. ඒ දඬු පාලන දාන්නුන තැන ඒවා කළා. උපමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහොම සැපෙන් යනවා එනවා. වැඩ කරනවා. සාදුරුට මේ කිරිස හැමදාම සාන්දර හතරට සමාන අවදේලා එක්කාසේ එක්කාසලා කතා කරන්නේ මොකද? අපි අද අහවල් පාරම හදනවා. අහවල් පාලම හදනවා. අහවල් ළිඳ සුද්ධ කරනවා. ආවල් දුක්ඛතාවනි ගරා වැටෙන්නේ ජී හදලා දෙන්නේ. ආවල් කලාරද සුද්ධ කරලා මිනිස්යන් ගොවිතැන් කරන් ඉඳ සලස්සන. මේක තමයි. හැමදාම ගම් වාසියන්ට මෛත්‍රී කරනවා. මේ ගම් වාසියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ගම් වාසියන්ට මේ ගම සාරවත් වේවා. ඕන්ට සැපසේ ජීවත් වෙන ලැබේවා. ඒ දන්න හැටියට අනුන්ට සුත මෙත්ත වේවා. ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගත වුණේ නැහැ. ගම සුද්ධ වුණා. කලාවල් එන වුණා. ඒකෙන් සිද්ධ වුණේ මේ අත්හඬ බොරු පැමිණිල්ලකුත් ගියා. සත් ගමේ ගම්පතගේ. මොකද මේ කැලාව කෙනෙකුට සොරසුරා පෙරේම්, හොරාරක් නැලීම් ආදී අපරාධ වලින් මුන් කල්ලාස් ලැබෙමින් තිබුණා. දැන් ඒව වැළකීලා කියන්නේ ගම එළීම නිසා මේ ගම්පතියා රජතුමාට සමනිල්ලක් කළා මගේ ගම විනාශ කරන ගම්පහාරු ගුරු කණ්ඩායමක් ඉන්නවා. තාම සජානින් ගෙන්නලා දඬුවම් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි දම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. ඒ නිසා රජතුමා කඩිතුමාගේ සේනාව යවලා මොවුන් මාන්ති දාලා ගෙන්නගෙන කිසියම් වාග්විභාගයක් නැතුව රජ මිදුලේ කියන්නේ රාජාංගනේ අසාලවා පාවාණ්ඩ නියම කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළාද? නමුත් මේ මගමාන ගුතුමා හැම දිනකටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්න දෙපා. රජුලන්ට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. දම්පතිට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. අතාට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේ මේ හැමත මෛත්‍රී කළ හිත හදා ගන්න. අපි සුගතියට යනවා. අපි කිසිසේත් අපායට යන්නේ නැහැ. අපි දෙවොලොවට යනවා. කිසි කෙනෙක් බාහිරින් දෙපා මෛත්‍රී කරන්නේ. ඒක පිටින් මෛත්‍රී කළා එතනට ලං වෙන්න බැරි වුණා. පස්සේ සජිරවන්ද ආරම්භ වුණා එතන ලං වෙන්නේ නැහැ කියලා. මේ පිටිට බිම දිගා කරලා කඳුරු වලින් වහලා කලාල වලින් වහලා පාගුවන්නේ කියලා. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ අසා කෑ ගහගෙන ප්‍රශ්න කිව්වා. ඉතින් සමහර අය අජිරවන්ද කියලා කිය මේ අස්සන් ළඟ අසුන්ට ලං වෙන්න බැරි මන්ත්‍රයක් කියලා. එතකොට රජුරුවන් දෙය ගැන සැකයක් ඇති වෙනවා මේ පිරිස දෙන්නවා රජතුමා ඉදිරියට. අරුව සමුන්හාසලා ළඟ අතුන්ද ලං වෙන්න බැරි මන්ත්‍ර තියෙනවා. එහෙමයි දෙවියන් වහන්සේ අපි ළඟ තියෙනවා. මොනවද මන්ත්‍රේ? අපි හැමදාම මේ පාන්දරේ නැගිටලා මේ ගම දියුණු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රාජ්‍යය එහෙම මොකක්ද මේ කතාවේ තේරුම කියලා ගම්පතිජි. ගම්පතිජි දැන් ඉස්සර නැතුව ඉන්නවා වෙවුලනවා දැන් කාරණේ අර්ථ කියයි කියලා. ඉන් පස්සේ මගමහා නොගසුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම සැලෑ ගමක් තිබුණා. අපි මේ කිස්සුන් දෙන එක තුලා කාර හැදුවා. පාගම් දැම්මා. ඒ දඬු දැම්මා. දින් හැදුවා. යව් දැන්නා. දුක්තුන්ගේ වැටෙන් යන දේවල් හදලා දුන්නා. දුක්තුන්ගේ ඉඩකඩම් අපි වලලා දුන්නා. සැලෑ එලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ යම්කිසි ඇමති කෙනෙක් යාවලා බලන්න කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අපි කර අපේ රාජකාර. ඉතින් අනුන් ගම්පතකින් ඇත්තද නේ? ඕක උත්තරේ නෑ. අන්තිමව යවලන්න ගත්තා. දොරු කැමිනිල්ලක් පිළිම ගැන. පදිතුමා ඔහුට ආනාන්තරයෙන් ඉවත් කළා මග මානවකයාට මුළු ගමම දුන්නා. ඇතක් දුන්නා. ගම දියුණු කරන්න තව ආවියාවුද එවැගේම ධාන්‍ය අවශ්‍ය ගෘහ උපකරණ කෘෂි උපකරණ ඔක්කොම දුන්නා. දැන් මගමානක කුමාරයි 33 දෙනා 30 දෙනා 32 දෙනා 33 දෙනා එකතු වෙලා කවිතුමාට ස්තුති කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සවස්වදී කළා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇතුළේ ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක්ම ඇති කළා. ඒ කියන්නේ විනිශ්චය ශාලාව, එවාගේම ධර්මශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජා ශාලාව මේ හැම එකක්ම ගමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කරනවා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සඳහා. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන්ව නැවතුම් පොළවා. ඉතින් වෙන දෙසාල කොහොමද නැති? උණු ගමට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයට වෙළඳ මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංග්‍රහ කළා. ඉතින් මේ මගමහන ගුතුම අනිත් අයට වඩා බුද්ධිමන්තව ඒ සමාජ සේවාව කරද්දී Tamanගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමව්පියන් දෙවියන්ට බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. දූ දරුවන්ට සැලකුවා. අනිත් හැම දෙනාට ආදර්ශමත් කටයුතු කළා. අන්තිමේ මේ ත්‍රිසකයේ කොහෙද? සාවිසාබ තමයි. දෙවොලොට ගියා සාවිසාබ නැත්නම් සෞත සහභාගන්ට ගියාම ඒ කාලේ සෞත සහභාගනේ වාසය කරන අසුරයෝ සොලේක චිත්ති සහාරාද කාමවාදී අසුරයෙකි. ඒ අය කෞතුසාවිත දෙවියන්ගේ සමාන ආයුෂ වර්ණ සකබල ඓශ්වර්යය ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානී කරනවා වෙනස් වෙනත් දේවල්. දෙවියන්ගේ සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස මේ අලුත් ජීවි පිරිස ඒ ජීව භාවන උපන්නාම අර අසුරයෝ මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් ලෑස්ති කළා. සුරාපානයක් ලෑස්ති කළා මදමානකතුමා මනුෂ්‍ය ලෝකිකවත් වාකලේ නැහැනේ. මනුෂ්‍ය ලෝකවලද පංචෙන් ලෑස්ති. එනිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානයේ පානෙන් අපි පිළිගන්නේ මේ බලාපොරොත්තු වෙන ගැන පිළිකුල් කළා. පිළිකුල් කළ අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියන කළා. ඔවුන් ඉවත් වෙන්න කැමති නෑ. ඔවුන්ගේ ජන්ම භූමියනේ. නමුත් මේ සක්‍රදේව රාජයා දැන් මේ මගමානුකතුමා සක්දේව රාජා වුණා. අනිත් පිරිස දෙතිස් මේ ජීව රාජාන් වුණා. දෙතිස් ජීව රාජාන් වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඔවුන් එක සටනක්ද සිද්ධ වුණා. ඔවුන් එක සටනක් හැබැයි ඔවුන්ට පින තිබුණා. ඔවුන් මහා මේරු පත්ලෙහි ඔවුන්ට භාවනාවක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සද්දේව රජතුමා එක සටන් කළ නැවතත් ඒ ස්ථානයේ හැරගන්න. ඒ මාස්තාවකදී ඇති වුණා වූ දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධය තමයි දේවාසුර දේවාසුර සංග්‍රාමය කියන්නේ. ඒ දේවාසුර සංග්‍රාමයේ සූදානම් වෙච්ච සද්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන්නේ ඒකයි. මගේ දිව්‍ය පිරිසට බයක් ඇති ගැනීමක් ඕමෝල් ගමනක් ආවත් මේ දේවාර සූත්‍ර සංගාමයේදී මගේ රසේ පොඩිය බලන්න. ගජබ්බන් උල්ලේඛේ යටිකන මගේ රසේ තියෙන පොඩිය පොඩිය බලන්න. ඒකට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ මගේ රසේ පොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිවරාජයා පොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිවරාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිව්‍ය රාජයා කොඩිය බලන්න. මේ කොඩි දැකීමේදී ඒ දෙවියන්ට යක් ඇති ගැනීමක් උගම ගමනක් වන්නේ නැහැ කියන එක සබ්දේව රජය අනුශාසනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහායි. ඒ අතීත ප්‍රවෘත්තියක් අතීත සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සද්දෝ රජෝනේ මගමානෝක ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි අපේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් මේ මගමානෝක ජාති. ඉතින් මේ දේවාර සුතුරු සංග්‍රාමයේ ඉතින් මේ දේවාර සුතුරු සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒ සද්දෝ රජතුමාගේ විධානයෙන් දෙවියන්ගේ කොඩිය බැලීමේදී බිය කැටි ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ මක්නිසාද අබ්දේව රජේ ඒ කාලයේදී විිත රාගී කෙනෙක් නෙමෙයි. විිත දෝෂී කෙනෙක් නෙමෙයි. විිත මෝහී කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්න සුළු කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙලෙසුන් නැති නොකල බැවින් ඔහු අවස්ථානුකූල භාවයටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ දුක්ඛ මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ කලාවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ කොතනකදී કોઈ තැනක કોઈ වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හෝමෝග්ගමනයක් ආවොත් මෙන්න නවරහදු බුදුගුණ සීකරන්න කියලා ඉතිපිසෝ ගාථා දේශනා කරනවා. මේ ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ නාමය සීකරනකොට ඒ බය ඇති ගැනීම සන්ත්‍රාස සියල්ලම සංසිඳෙනවා. යම් හේතුන් බුදු ගුණ සිහි කර ගන්න අමතක වුණා නම් ස්වාකාත ආදී නම් හයත් වූ ධර්ම ගුණ සිහි කරා. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භාස ඇති ගැනීම සන්ත්‍රාස සංසිදෙනවා. යම් හේතුන් ධර්ම ගුණය සිහි කර ගන්න අමතක වුණා නම් සුපටිපන්නතාදී ආදි සංඝ රත්නයේ ගුණ නවයේ සිහි කරගන්න. ඒ සංගුණ සිහි කිරීමේදී භාස ඇති ගැනීම අන්තා සන්ත්‍රාස සියල්ල නැති වෙනවා. ඒ මක්නිසාද මහණෙනි තථාගතයන් වහන්සේ විිත රාගී විිත දෝෂී විිත මොහිතේ අදීරු අච්ඡම්මි අනුත්‍රාසය අපලයි උදාසේ දිය වෙන්නේ සැතිගන්නේ සන්ත්‍රාසයකට පත්වන්නේ වාගේම පලා යන්නේ නැහැ උනාසේ සීල භය සන්ත්‍රාසය අවසන් කළ කෙනෙක් උනාසේ මොනම දෙයකටවත් බය වෙන්නේ උනාසේ බුදු වෙන ඉස්සර උනත් බය වුණේ නැහැ බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩ ඉන්නකොට ඉරබායන් ඉස්සර වෙලා වසවත දීපුත්‍රය ආවනේ දස දින්තරක් මානසේනා පිළිවරාලේ. නවමහා වැසියන් උන්වහන්සේ පළවා හරින්න බිය කරන්න පැත්තලා. නමුත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැලුණේ නැහැ. උන්වහන්සේගේ සූරු කොනක්වත් සලවන්න බැරි වුණා. තා බුදු වෙලක් නැහැ. බුදු වෙන ඉස්සර මේ වාඩි වෙලා ඉන්න පමණට. ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවර්ධී පුත්‍රයා ගර්ගය තර්ජන කළා සිද්ධාර්ථේ වහාම ආසනෙන් ඉවත් වෙන්න. ඔය ආසනෙ හිමි මාතයි කිව්වේ. දෝසචානන් වහන්සේ දැක්ුවානේ මේ ආසනේ ලබන්ට ඔබ පාරමී පිරූ බාට කවුද සාක්ෂි? ඉතින් මාර්ගී පුත්‍රයා කිව්වා මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම එක අනිත්‍යවම සාක්ෂි මම සාක්ෂි කියලා. සිද්ධාර්ථය ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාලා මට මුතුන්ගේ සාක්ෂි දෙන්න මගේ මව්පිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි පිණිස අචේතනක වස්තුවක් තියෙනවා. ඒ මුක්ක්වත් නෙමෙයි. 240000ක් දුම් ඝනකම ඇති මහ පොළොව. මේක පෙර පූර්ව જાතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙනසේ මන් දම්පින්කම් කරලා තියෙන බුදුබව කතාවේ. දෙලක් ජාති නෙමෙයි විශ්වාන්තර ජාතියේදීම වාරහතක් මහපොළොව කම්පා වුණ මාකල දාන පාරමිතා බලි. නිසා දක්ෂිණ ශ්‍රීහත්යේ පොළොවට දික් කළ කිව්වා. මා විසින් ලෞතුරා බුදුබාපතා බෝධිසම්භාර පිරු බව සත්‍යනම් මේ මහා ඝන බොල් පොළව මට සාක්ෂි පිළිස පවතිවා කියලා අතදික් කළා. මහ පොළොව උඹල සකස්මෙන් කැළටෙමින් වෙවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා හිතනවා කියනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. ඒ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ අන්තිම ආභාවයේදී සිදුවෙච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාක වාරයක්. විපාක වාරයක්. ඉතින් මේ එදා බෝසතාණන් වහන්සේවත් බහුනේ නැහැ. උන්වහන්සේ ලෞතුරා බුදු වෙලා කෙසේ භව වෙනවද? උනාත සීල බයතත ගැනීම හේතු වෙන 1500ක් කෙලෙසුන් වාසනා සහිතම සෝදා හැරලයි දැන් පිරිසුදු සංඛානයේ ජීවත් වෙන්නේ. උනාතගේ නම සිහිකල පමණින් පවා සීල ආරක්ෂාව ශාන්තිය සැලසෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නවයක් ධර්ම රත්නයේ ගුණ හයක් සංඝ රත්නයේ ගුණ නවයක් මේ යම සිහි කරගත්තා නම් ඒකාන්තයෙන් බාහකත ගැනීම සංසිඳිනවා බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ විදයක් ලැබෙනවා පසුගිය කාලේ මේ අවුරුදු 30කට පමණ පෙර කුඩුම්බගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන ඉස්තරීතියා අබෞද්ධ උපාසක විනි කතෝලික උපාසක විනි ඕවනාන්තරගත වෙලා තින්නේ දැල්ල ජීවත් වෙන වන ජීවිතයක් ගෙවුවා හැබැයි බෞද්ධයෙක් නෙමෙයි ඔව් ගම්මානකයිල්ල සුමානකට දෙයකට වඩා පාල් කොල්ලාදි ගෙනෙන්න කලාවේ නෙද්දී සාහිත්‍යව කෑම හදාගෙන බොහොම විවේකව ගතකයි. එක දවසක් ඔහුට අලියම් පානේ සිහිනකින් කියලා කියනවා දෙවි කෙනෙක් කියන්නේ නැත්තේ. මිනිස්සු මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. ඉතිපිසෝගාත මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන්නේ. ඉතින් මේ මන්ත්‍රයේ මොහු දන්නවා නිකුත්සෝගාථා දන්නවා බෞද්ධයෙක් නුනට ඔහු කල්පනා කළා මේක මොකටද මට මම බෞද්ධයෙක් නෙමෙයිනේ නමුත් එදා පුදුම සිද්ධියක් එදා හන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට ගත්තා දොළපාරකින් ඊළඟට ගොඩ වෙන්න හදනකොට දැනන්ත වලයි මූණට මූණ බලාට ආපසු යන්නත් බෑ මිනිස්සයාට ආපු හැසෙන්නත් වෙලාවක් නෑ හරියට මූණට මූණ ආවා මේ කුජලයකට කාර්ක සිහිවුණයි පිපිසෝගාසා. පිපිසෝගාසා සීමේති ගමන්ම වලසා තැනකින් ආපස්සට පැනගෙන යන්න ගියා තැලේ. එදා පටන් මේ මිනිසයාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වටිනාකම. එනිසා ඔහු ඉතිප්සෝ ගාථාම රහදාහාදක භාවිතා කළා අන්තිමට බුද්ධාගමත් වැළඳගත්තා. එනිසා තමයි ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්නලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරුවේ. පස්සේ ඌට නම කිව්වේ මෛත්‍රී උපාසක. ඔය ඒ කලේදීම අන්තරාවලා තියෙනවා පසු කාලයක. ඒකෝට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ වාගේ ආනිසංස ලැබෙනවා තුනුරුවන්ගේ ගුණ සිහි කළ මාත්‍රේ. බුදුරජාන් වහන්සේ රජගහනුවර වැඩි ඉන්න දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍රව එකට සෙල්ලම් කරන එපාල. බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නමෝ බුද්ධාත් කියනවා. ඔහු දිනනවා. අබෞද්ධ ළමයා නමෝ අරහන්තානං කියන පරදින. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත්ත සෙල්ලමක නමෝ විශ්වාසය. දැන් දෙන්නට වරින් අර ජය කරා. ඉතින් මේ අබෞද්ධ ළමයා දුක්පත් කෙනෙකුගේ පුතේ. කැලේ දර කපල ජීවත් වෙනවා. එක දවසක් පුතක් පියක් දෙන්න කරත්තේ අරගෙන කැලෑවට ගියා සොහොන් බිම අයිනේ කැලෑවේ කරත්තේ නවත්තලා දර කපලා කරත්තේ. ගොනුන් දෙන්නා කෑමට ලියලා තුණු අතර වුන් ඇවිදගෙන නගරෙටම යන්න ගියේ. හොඳට හැන්දෑවෙලා පුතණුවන් දෙකියවා දරුවෝ මං වෙනකන් ඔහොම ඉඳයි කියලා ගොනුන් එක්ක දෙන්න ගියා. ඉහාම ඔහු නගරයටම යන්න සිද්ධ වුණා ගොනුන් දෙන්න සොයාගන්න. අන්තිමේ ගොනුන් දෙන්න සොයාගෙන එනකොට නගරද්වාරේ වහල්. දැන් ඉන්න බෑ පහෝදා උදේ පය වෙනකන් ඉර පානකන් දෙවියෙක් කිව්වත් ඒ නගරද්වාරේ නම් අරින්නේ නැහැ. ඉතින් ඔහු නගරයට කොට වුණා පුතා කරක් ළඟ සංගීත. මහා සොහොන් පුත්තනේ අයිනේ මහා කැලෑව. ඉතින් මේ දරුවාට කෑම වීම කොහෙන්ද? එලියක් පහර පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරි වනාන්තරයේ මැද්දේ ඌ අසරණව දැන් කරත් වෙනවා. ඔත කියන්න තරණ දෙයක් නෑ කරත් එනට ගෝණියට ගෝණියක වකුතු වෙලා නිදාගන්න. රාත්‍රී මධ්‍යම යාමේ ආවනේ අමුනිෂෝදෙන්නේ ගුදුරුෂයාගේ ඒක දාමක කමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දි මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණු නම බුද්ධත්ව වචනේ කියුණා. අමනුෂ්‍යව බය වුණා කැටිගත්තා. දෙවුලන්න ගත්ත දහඩිය වැටුණා. අනිත් එක්කන කෝක තමයි මම එපා කිව්වේ. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වෛසරුණ දිව රාජාගෙන් දඬුවම් ලැබෙනවා මේකල වරදට. නිසා මේ දරුවා දැන් රැක ගන්න ඕනේ. දරුවා අසරණ වෙලාව දරුවාට කුසගෙන තියෙනවා දරුවාට කෑම ගෙනත් දෙන්න වහාම සැනකින් රජුරුවන්ගේ මේ වගේ අන්තලියෙන් කෑම ගෙනත් දෙන්නේ මව්පියන් විශේෂයෙන් එළිවෙනකන් කිසි ගමනක් වංගල මේ දෙන්න මෞඛ්‍ය හේතෙන් දෙනීමට දරුවාට සැපසේ නිදා ගන්න සැලසුවා මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්සලිය නිසා මේ දෙන්නා රජෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්න සෝවාන් වුණා. පසු කාලයකේ පුතා පැවිදි වෙලා සෞඛලෙස් නිසා රහත් වුණා. ඉතින් මේ වාගේ අබෞද්ධ ධර්මයකට උනත් අර එක බුදු ගුණ වචනයක් පවා කියමින් මොන තරම් සරසමක් උදා වුණා. අමනුෂ්‍ය දෙන්නෙකුගේ පිහිට ලැබුණා. ඔවුන් ගමනය කළ හැකි වුණා. ඔවුන්ගේ තීතින් පාටි භෝජන අනුභව කළා. එවාගෙම රජතුමා දැක ගන්න ලැබුණ බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණ බණ අහන්න ලැබුණ මේ ධර්මයේ ශාසනයකදී ආબોධයෙන් ලැබුණ මොනතරම් සනසුමක් එක වටින නිසා ලැබුණා මේ වාගේ දුක දුන දහම් ගුණ සංග ගුණ වල ශක්තිය අසීමිතයි කාවන්තිස්ස රජ කාලේ දීඝවාපි චෛත්‍ය ගොඩනගන කාලේ හතරස් පොතෝ දක්වාම චෛත්‍ය ගොඩනංගලා තිබුණා වික්ෂූන් වහන්සේලා ගල්ගඩොල් වැලි ආදී ඉදිමම් පෙත්ත දිගේ නැගලා උඩට ගිහින් දෙනවා. එක්තරා තරුණ වික්ෂූන් වහන්සේ නම උඩට ගිහින් ආපසු එනකොට පාලිසලා වැටුණා. චෛත්‍ය ගර්භ දිගේ විශ්වාගෙන එනකොට විමහිතේ ස්වාමීන් වහන්සේලා හඳනගා කිව්වා "රත්නී ගජක සූත්‍රය සිහිකරා." ඒ ස්වාමීන් වහන්සේක වචනයෙන් කිව්වා ගජක පිරිස මහරහතීවා. බුදුම සිද්ධා මේ චෛත්‍යයේ සම මට්ටමට බැඳලා තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට ඇවිල්ලා ගල් කඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ සුවසේ බිමක බස්වා ගන්න පුළුවන් වුණා. මේ අහසේදී පලා පීචක් ලැබෙන ඇති ගඩද්ද සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූවිසෙන ආගුද. මේවා දෙකක් දෙකක් නෙමෙයි. මේකොත් ආචාර්ය දේ මේ දජග්ග සූත්‍රයේ කියන බුදුගුණ දාන ගුණ සංගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කපුල රජතුමා ඇමතියන් දහසක් දෙනා එක්ක අරවච්ඡා නීලවාහිනී චන්ද්‍රභාගා කියන ගංගා තුනක් කරණීය කෙලේ මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරනවා. අනෝජා දේවිය ඇතුළු දහසක් විසවරු සත පිටින් මේ ගංගා කරණීය කෙලේ ඒ වගේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සත්‍යක්‍රියා කරනවා. මේ වගේ කම් දෙකක් නෙමේ අනේක දෙයින් අපට පැහැදිලිව පේන්න තියෙනවා මේ කුණුරුවන්ගේ ගුණ සම්භාරයේ තියෙන අහංකාරය. ඒක නිසා මේ දගග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිතා කළ යුතුයි. 1985 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා නිමල වාරණ්‍ය සේනාසනයේ මහා රබ්බකලේනේ මම රාත්‍රී ගත කළේ පළවෙනි දවසේදී අලුයම් කාලයේ තුනට පමණ ඉතා වැඩගත් දෙයක් මට පණිවිඩයක් ලැබුණා මොනවාද පණිවිඩේ අලුයම් කාලේ බොහෝම ලස්සන අංගණයක ලස්සන කාරක් මේ පාර දිගේම එක්තරා සදහවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝසුරා බුදුරජාණන් වහන්සේ සිය විසින් වඩින. මම තස්ස කෙඳගෙන සමීපේත වෙලා දොර සංගා අඳගෙන බුදු ගුණ කිව්වා. බුදු ගුණ කියනකොට මේ ලෝසුරා බුදුරජාණන් වහන්සේ සමීපේද සමීප වෙලා මට අනුශාසනාවක් කළා. නම බජක්ක සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මම රාජාග්‍ය සූත්‍රයත් ඒ කුටියේදී සාජ්ජායනා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රයේ පමණයි. මේ රාජාග්‍ය සූත්‍රයේ දෙවියන් බොහෝම ප්‍රිය කරන නිසායි දෙවියන්ගේ කෙනින් පෙන්වීමට නෙවෙයි ඒ දාර්ශනය මට ලැබුණේ කියලා මම තේරුම් ගත්තා. 1975 ජූලි මාස 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ ඒ අභිධර්ම ඉගෙන ගන්න එකේ 12 නමක් තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. මේ අනුශාසනාවේදී මම ප්‍රශ්නයක් නැගුවා අපේ මනුෂ්‍ය ලෝකේ මාස 3ක් තරම් කාලයෙන් තමයි සෞදසාබවනේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. දිව්‍ය වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණෙත් නෑ. අහලා තිබුණෙත් නෑ. ඉතින් මම ප්‍රශ්න කළාම මා ඒකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඉතින් ශිෂ්‍ය පිළිතුරු කොහොමද දාන්නේ? මේක ස්වල්ප වෙලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න, මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් උනේ නෑ. මම එකවර කිසි සෝගාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවාරහාදී ගුණ ගුණ ඇතේ සරුවක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ මේ නවාරහාදී බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට සිහිපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියනවා වගේ එකපාරටම අහසින් අදහසක් ආවා විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා හිතේ එනකොට මම එක වචනයෙන්ම ප්‍රකාශ කළා විනාඩි 9යි කියලා. ගිය ලෝක විනාඩි 9යි අපට මාස 3. පස්සේ මම සිද්ධ පිළිසත් ඒක මේ ගණන් හදලා බැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් එහි එක දවසයි. එතකොට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක් නේ. ඒක 65යි. දිවලෝක 65යි. ඉතින් අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 දවස් කරලා බැලුවා. ඒක විනාඩි වලින් බෙදුවාම ඉන්න මාසකට විනාඩි 3ක්. දවස් 10කට විනාඩියක්. දවස් 10කට විනාඩිය ජීවි ලෝකේ වාර්ෂික ප්‍රමාණයෙන් අපේ දවස් 10ක් ඒ විනාඩියයි. ඉතින් දවස් 90 වනේ එනම් විනාඩි 9යි. පුදුම ආස්තමක් නේද කියලා මට හිතුණා. අතවාතේ මේ සුළු දෙයක්. නමුත් මේ වාගේ නෙමෙයි විහිසුණු අන්තරාදායක අවස්ථාවලදී පවා මේ දජාබ්ද සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත් සූත්‍රය කියන මේ ශ්‍රී මුක දේශනා හතරක් අද එම නීති කාර්යාලයේදී මහා සංඝරත්නය සත්‍යයනා කළා. මේ මහා මංගල සූත්‍රය කියවම දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් රහත් බාටපත් වූ දේශනාවක් අසංතේය අක්ෂරිස සෝවාන් ආදී මාර්ගඵල ලැබුදේශනා. සීල සරුවක් යන වාස්ලා දෙසන දේශනාව. ගජග්ග සූත්‍රයේ ගාථා තුනක් තිබෙනවා. සතන සූත්‍ර දේශනාව විශාලා මහානුද්ද දේශනා කොට වදාළා. භෝග බය දුරු භික්ෂ බය අමනුෂ්‍ය බය ශනිකව සංසඳිනු අතරත කෝටි ලක්ෂයක් මුළුල්ලෙහි එහි ආනුභාවක ඇතර පවත්නා සූත්‍රයක් බවට පත් වෙනවා. ඒ දේශනේ දිනහක් හරුවක්යන් වහන්සේ සංඝාගාර ශාලාවේ දේශනා කළා දිනහතේ මේක දවසට 84000 බැගින් පිළිස මඟඵල නිවන් ලැබුවා. බුදුමහත් විශාලා මහනුවර 100ට 100ක්ම බෞද්ධයන් බාටපත් වුණේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රයේ දේශිය ආරණ්‍ය වාසී භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා 500ක් නමයි. ඒ 500 දෙනා වහන්සේ තමුණුස්යන්ගෙන් හිංසා පීඩා වෙච්ච වෙලාවේ සරුවක්යන් වහන්සේ ආරක්ෂා පිණිස භාවනා පිණිස මේ ගාථා 10ක් ඇති කරණීයමෙත සූත්‍රය කියන්නේ. මේ කරණීය සූත්‍රය භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ ධ්‍යාන පාදක කරන විදර්ශනා වැඩුවා අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාත්‍යක් ගත වෙන මැත්තේ සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිසයන් ප්‍රිය කරන, අතුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශන. එතකොට හිත ඇති මිනිසයන් පමණක් නෙමෙයි, හිත නැති මේ අතීතනික වස්තුන්ද පවා මේ ශක්තිය බලපාන. ඒ නිසාම මේ පිළිත් කරන්ද, පිළිත් නූල්, පිළිත් තෙල්, පිළිත් වැලි, පිළිත් ගල්, පිළිත් හඳුන් කැට මේවා තැන්පත් කරන්නේ. ඒවාටත් ඒ පිළිතේ බලය පිළිතනවා. මේ පිළිත් දේශනාවන් අද පමණක් නෙමෙයි බුද්ධෝත්පාද කාලවලව පවාතයිති කියලා. අර සේනපත්ත ජාතක දේශනා බලන්න අපේ බුදුරජාණන් වහන්සේ නම කාඩි කුමාරයෙකුට උපදෙස් දුන්නා මේ ගන්ධාර රටට ගියොත් දවස් 7කින් ඔබට රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන පාරේ අතරමඟ බොහෝ අසනුසුභද්‍රව තියෙනවා. ඒකට මෙන්න මේ පිරිත් නූල අපේ ගෙනියන්නේ. ඒවා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිරිස් 5000ක් අතර දුන්නා මේක Taman ගිහිල්ලා රාත්‍රී නවතන තැන වටේට ඇදලා ඒ මැස නවතියි. සෝතුපද්දේ වශයෙන්. ඒ වගේමයි මේ කුමාරයාට තව පස් දෙනෙක් ගියා පස් දෙනාම අතරමඟ විනාශ වුණා. මේ කුමාරයා පමණ පිරිස් නූලේ අනුභවයක් උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රව සුගින් හත්වෙනි දවසේ භාග්‍යත්පත් වුණා. මේ පිරිස් නූල් භාවිතයේ ඒ කාලේ පවා තිබුණා. අද පමණක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවල. එතකොට මේ විදිහට පිරිත කියන එක බොහෝම අනුභව සම්පන්න දෙයක්. ඉතින් අද ඒ නීති කාර්යාලයේදී මේ පිටු සජ්ජායනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කට පමණ කාලය වෙනවා ඉදම ඉලට අරගෙන ගොඩනැගිල්ල ආරම්භ කරලා ඉතින් නෑකක තමයි ඒ කටයුතු දිනු කරගන්න ලැබිලා තියෙන සවස් වල පිළිවෙල තියෙන බව කියවුවා. ඉදිරියට ස්ථානයේ බලාපොරොත්තු වන්නේ නීතිඥ සමාගමේ කටයුතු බොහෝම නිරුපද්‍රවව පවත්වමින් රටට ජාතියේ සාගලට ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් තම තමා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සඵල කර ගැනීම. සැබවින්ම පිරිසිදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. නිසා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේසන ස්පර්ශ කරවීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් කුණුරුවන් වදා හිඳු වීමෙන් තෙල් මල් පහන් සූඳ දුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම කුණුරුවන් පරිභෝග කරවීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂාකාරී තැනක් බවට පත් වෙනවා. ඒ නිසා හැම ආකාරයකින්ම ඥාන සංප්‍රයුක්ත පින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම කෙසේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා පින්වත් මහින්ද මහත්මයලා ඒකේ ඒ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුණා එක අපි සන්තෝෂ වෙනවා ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දාන වස්තු ආගිර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නද දන්තන් පිළිගන්නවා පිරිකර භාණ්ඩ පූජා කළා සීල සමාදාන යෙදුණා වතාවත් සියල්ල සම්පූර්ණ කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචනෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙකක පෙර අභාවත් પ્રાપ્તෝ පින්වත්ේ ඇල්ලෙච්චල් හරිදාස මෙතුමාණන්ට ඒ ගුණවත් මෑණියන්ගෙත් ඒ පියාණන්ගෙත් පරලෝකයේ මෞපිය සහෝදර සහෝදරී සුළු මෞපිය මහා මෞපිය ආදී කොට ඇති සත්මුතු කරම් පාරාවට දීකත් එපිට වූද සකල ඥාති බන්දු වර්ගයාට එවාගේ මෞඛ්‍ය දෙකලගේ දයාබර පුත්‍ර හේමා නිසංකාරදාස දරුවාට එවාගේම ජේෂ්ඨ පුත්‍ර තිලා පරිශ්චන්ද්‍ර හරදාස ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වෙන තින් බලාපොරොත්තු ඥාතීන්ටත් ඒ කුසල සම්භාරයක් වේවා එවාගේම සිල්වත් අධිනීතිඥ මහින්ද අරදාස මහත්මාණන්ගේ එන නීතිඥ සමාගමේ නිර්මාතෘවර සිල්වත් එස් අම්බලවානර මහත්මයාට එවාගෙන කුඩා කිත්තවැල්ල මහත්මයාට කල්යාණ මිත්‍රත්වයෙන් අපි දීපත් කරමින් සිල් සමුනියුත් වෙනවා ඒ දෙපළටත් මේ කුසල සම්භාරයක්පත් වේවා එමා ඥානන් වහන්සේ ඇතුළු ඥානන් වහන්සේ වගේ මුඛකාරව සිටි අම්බලවානර මහත්මයලා කුඩා කිත්තවැල්ල මහත්මයලා යලි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාර හේතුයෙන් සතර වසනාතුරු ස්වර්ණ සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා භවයක් පාසා ආයුර්ණේ සකබල ප්‍රඥා නිදිමින් පාරමී පුරාගත හැකි වේවා දෙලවරපතු බෝධි ආනේකින් ලෝකෝත්තරාමා මහ නිවන් සුවක් වේවා ආශා කරුණාවෙන් පින් සම්පූර්ණ එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට ඒ නිවසට මේ භූමියට රජන නීතිශ්‍ය කාර්යාලයට නීතිශ්‍ය මණ්ඩලයට සමග ධාර්මික දේවාරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ආදී මණ්ඩලයට පින්කම්. මේ මිතවත් නදා සෛතවත් සෑම සත්‍යයන්ට සෙතුල මගනුවර වාසීට අවත ගම් නගර ලංකාව ගම්දිව මේ සක්වල සේනසක්වල දස දිසා වාසේ සමස්ත ලෝක සත්‍යයටත් මෙකින්වත් වේවා සීලම සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සෝපක් වේත්වා දරුවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රී සිල් කරණා හිතවත් නදහස හිතවත් සෑම සත්‍යයන්ට මේ පූජනීය ස්ථානයේ මෙමෙ ස්ථානයේ පටන් අවීචේ පටන් භවාග්‍රේ දක්වා කිස්සේ ජීවිත ලවාසයෙන් ඇතුළු සමට මේ කුසල සම්භාර හේතුවෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තු වන ලෝකී ලෝතුරා සම්පත් සිද්ධ වේවා එවාගේම පින්වත් අධිනීතිස්ස මහින්ද හරදාස මැතිතුමාන එම නෝනා මහත්මිය දරදෙස ඇතුළු පවුලේ සමතක් එවාගේ පින්වත් හරදාස මෑණියන් පින්වත් කුමාර හරදාස මහත්මිය එම අශෝකා මහත්මිය දරුතුම් කුල ඇතුළු පවුලේ සමතක් එවාගේම පින්වත් ප්‍රියංක හරදාස මහත්මයා මහේශ් හරදාස මහත්මයා ඕස්ට්‍රේලියාව සිටින සුදු මහත්මයා ආදී පවුලේ සිටි දෙනාටත් කාන්තිය සහෝදරිය කෙනෙක්ට ඔව් සිලක් මහත්මයාගේ දයාබරේ නෝනා මහත්මයා දරුතුම්පලට එවාගේ මේට සහභාගී වෙන ඉන්වත් මහින්ද මහත්මයාගේ නීතිඥ සමාගමේ සීලම සමාජික පිරිසට නීතිඥ මහතුරුන්ට නෝනා මහතුරුන්ට ඒ පවුල් වල සමටත් මේ අවස්ථාවට සහභාගී වෙ සිට සාධුකයා පහදවා ගත් හැමකක් මෙලොව වශයෙන් සකලාන්තරයේ ਸਰවෝපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලයක්ම දීර්ඝාස ලැබේවා සබන සබන කේවරක් පාදාම රක්නත්‍රය සතුතුන් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා සජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වත නිසා වියා උදාදි දේතුන් වියක් ඇති ගැනීමක් අන්තරාවක් සංක්‍රාසයක් හෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වේදනයක් සිහිනකින්වත් නොම වේවා කුසල් අරමුණේ සමදාන කායික මානසික තනිතිල්ලේ සැපෙන් නින්දියාව සැපෙන් අවදි වේවා නපුරු තේනයක් නොතේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිස්යන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මය ආරක්ෂා නිරතුරුව ලැබේවා දුලනුවණින් ධන දානී යසී ශ්‍රී ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස දිනෙන සදාක් මෙන් දිනු වේවා සියලුම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා සේවස් කලක් අතරඥාන බුදුසසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍ය බලයේ ධෛර්යයේ වීරිය ආරක්ෂාව ආශිර්වාදේ රත්නත්‍රය අනුභව බලයෙන් ලැබේවා සංසාර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ මිතුරන් සේවක සේවිකාවන් සතු එකම ධර්ම මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාන කුසල සම්භාරය අප සෑම දිනකට එකසේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මාන් ශාස්ත්‍රා ප්‍රවතු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ